ගෞරවනීය ස්වාමීන් වහන්සේ නවතරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ ධර්ම දේශනාවල් වල මාතෘකාවතේ දේශනාවදී මාතෘකාවකින් අපි ඉස්සරහින් කියාගත්තේ කීමෝලක සූත්‍රයයි ඒක අංගුත්තර නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ සර්වචන් වහන්සේ විශේෂම ඉස්මතු කරලා දක්වලා සංඝයාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරපු සූත්‍රයක්. මේ සූත්‍රයේ ආරම්භයේදී සර්වඥාන්සේ උපකල්පනය කරන ප්‍රශ්නයක් පිටුනාචා ඉදිරිපත් කරනවා කිමූලකාවසෝ සම්බේ ධම්මා කියලා වෙන කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් අහුවොත් කොහොමද උත්තර දෙන්නේ? ඉතින් ඒකට ඒ සංඝයා වහන්සේලා සර්වඥාන්සේගේ මතය උත්තරේ අපේක්ෂාවෙන් ධනව ගෞරවයෙන් සර්වඥාදී අපේක්ෂා කරනවා එතකොට සර්වඥාන්තේ සඳහන් කරනවා කොහොම කේටි උත්තරය තියෙන්නේ ඡන්ද මූලක ආවසෝ සම්බේ ධම්මා කියලා උත්තර දෙන්නේ. ඒ කියන්නේ අපි ධම්ම කියන පදේ ගැලපෙන විදිහට සිදුවෙන ඕනම සිද්ධියක සංසිද්ධියක අරමුණක හැම දෙයකටම මුල් වෙන්නේ ඡන්දයයි කියන එකයි එතනදී සර්වචනාංශේ සංවේදනය කරන අදහස. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි කෙටි කතා කර ගැනීමක් ගත්තා. මේ ඡන්දය කියන එක පසුකාලීන ආචාර්යව කුසල ඡන්දයේ පැත්තටම ඡන්ද උත්සාහයක් කරගෙන තියෙනවා. නමුත් ඒකට අභියෝගයක් වශයෙන් ඡන්දේ කිව්වහම කුසල ඡන්දය හෝ කාම ඡන්දය හෝ කොයි එකක් ඉතින් නිකන් කන් දෙක වටිනවා. ඒකෝර තමයි අපිට සමයාන්තර දර්ශන අතර සියලු දර්ශනයන් ආගම් අතර මේ ධර්ම කොටාශය අපිට සමසේවී හිතුවලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි එක්කෙනෙක්ගේ බුද්ධික මනසක් ගත්තත් එහෙම නැත්නම් ජන විඥානයක් ගත්තත් මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙනකොට මේ ඡන්දය කියන එක ඉස්සර වෙනවා. ඒක තමයි සිද්ධියට මුල් වෙන්නේ කියන්නේ. ඒ ඡන්දය කියන එක එක පැත්තකින් ශ්‍රද්ධාව කියලා ගන්න පුළුවන්. අනෙක් පැත්තකින් ඒක තෘෂ්ණාවට ආශාවට සම්බන්ධ වෙලා කියන පැත්තකුත් තියෙනවා. ඉතින් මේ විදිහට තේරුම් ගත්තට පස්සේ අපි ඒක පිළිගත්තොත් සර්වඥාන්සේ විසින් ඉදිරිපත් කරන මේ ධර්මය පිළිගත්තොත් සියල්ලට මුල ඡන්දයයි කියලා අපි අද යම් කරදරයක් දුකක් වෙහසක් පීඩාවක් දර්ශනයක් අපාරතාවක් විඳිනවනම් ඒ විඳින හැම දෙයකට පොළලා තියෙන ඡන්දයයි අපි යම් සපත් සාන්තියක් සුඛයක් විඳිනවනම් ඒ කියන දෙයටමත් හේතු වෙන ඡන්දයමයි ඒක ඒ විඳවන කෙනාගේ ඡන්දයමයි ඒක නිසා යම් කිසි කෙනෙක් දැන් මේ වර්තමාන මොහොත දුක්ඛිත අමනාප පීඩිත තත්ත්වයක ඉන්නවනම් ඒක හිතා ගන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා තිබිච්ච වැරදි ඡන්දයක එතන කාම ඡන්දයක ප්‍රතිපල මොහොතක ඉඳගෙන කතා කරන වෙලාව තමයි වර්තමාන මොහොතේ විදියට පීඩාකාරී වෙන්නේ යම් ආකාරයකට වර්තමාන මොහොත සුවයලවන සාන්තිදායක තත්ත්වයක ඉඳගෙන කතා කරනවා නම් ඒක ගැන ඔබලා බලනකොට හේතු වෙන්න ඒකට හේතු වෙච්ච ඡන්දය කුසල ඡන්දයක් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගමන් කරපු මේ පාරේ මතුවෙච්ච ඡන්දය කුසල හෝ කාම පැත්තට වැටීම අනුව ඒ විපාක වාර අපිට ලැබෙනවා. ඉතින් මේක දැනගත්තට පස්සේ දුකින් පීඩිත වෙච්ච මිත්‍යා දෘෂ්ටික කෙනෙක් හිතනවා මේ දැන් මේ විඳවන්නේ අසවලාගේ වැරද්ද නිසා එහෙම නැත්නම් සාර බලධාරී දිව්‍යයන් වහන්සේ නමකින් කියලා ඒ මොනවා හේතුවත් ඒක නා බාහිරේ හේතු වෙනවා ඒ හේතු වෙන කෙනාට ආත්මවාදයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. බාහිර කෙනෙක් ඉන්නවා ඒ කෙනා තමයි මේක කරන්නේ. ඒක විඳවන මමෙකුත් ඉන්නවා ආදි වශයෙන් විශාල පටලවිලක් වෙනවා. ඒ පටලවිල්ල හියරියක්ම නම් ගැලවෙන්නේ නැහැ. නමුත් අපකට හිතා ගන්න පුළුවන් නම් මේ සියල්ල දැනට සිද්ධ වෙන්නේ මේ මයලක තිබුණු යටිපහුව වෙච්ච ඡන්දේ නිසාමයි කියලා ඒ කෙනාට යම් ප්‍රමාණික සතුටක් ඇති කර ගන්න පුළුවන් මේකට වගකේ යුත්තමමයි කියලා. එතකොට බාහිරේ ධර්මපරදාන කෙනෙක් හෝ බාහිරේ Tamanට බලපාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන එක පොඩ්ඩක් අනුක වෙලා යනවා. පොඩ්ඩක් තුනි වෙලා යනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඡන්දමූලක සම්බේ ධම්මා කියන කර්තාව තේරුම් ගත්තොත් එයා ටිකක් ਸਰබලධාරී වෙනවා. තමයි ਸਰබලධාරී දෙය කෙනෙක් බව තේරෙනවා. තමන්ම තමයි තමන් යනාවතේ තීන්දුව කරන්නේ. තමන් මේ විඳවන්නේ තමන්ම කරගත් එක කියලා. ඉතින් ඒක පිළිගන්න දැන පෞරුෂත්වයක්. මේ මම විඳවන්නේ මම කරපු දෙයක ඵලයක් කියලා. නැත්නම් මම කැමැත්තෙන් ගත් එකක් කියලා. යටිපහුව වෙන්න පුළුවන්, නොදැනුවත්කමින් වෙන්න පුළුවන්, මිත්‍යා දෘෂ්ටි නිසා වෙන්න පුළුවන්, නැත්නම් කාට හරි හරදයක්කට අදහස් වෙන්න පුළුවන්. මම මනාවෙන් තෝරගත්ත දෙයක් තමයි මේ අද බුද්ධ විදින්නේ කියලා දැනගත්තොත්, ඒකේ පුංචි සර්වලධාරිකමකුත් තමයි ලැබෙන අතර එහෙමනම් අද ඒ විපාක වාරයේ විඳින මේ චිත්තක්ෂණයේ සබ්බේ ධම්මා ඡන්ද මූලකා ධම්මේ ධම්මා කියලා දැනගත්තොත් මත්තත මෙවැනි කරදර නොවීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමටත් මේ ඡන්දයමයි Tamanට අතවැසියෙක් වාටපත් වෙන්නේ. අතකොලුවක් වාටපත් වෙන්නේ. ඒ නිසා මේ ඡන්දය ආණ්ඩුමට්ටු කරගත්තොත්, පාලනය කරගත්තොත්, කීකරු කරගත්තොත්, තාම්බම් කරගත්තොත් දැන් විදෙව්වට සැපක් හෝ දුකක් මත්තර Tamanට යම්මාකාරයක වශීභාවයක්, යම්මාකාරයක පාලනයක් ගැනීමක්, අධ්‍යාත්මක ගැනීමක් කරගන්න පුළුවන් කියන කුසල් හැකීම හැකි සංඥාව සත්පුරුෂයාට එනවා. ඒ නිසා අසුමට්ටමෙන් පවා සුතමේ ඥාණයෙන් පවා භව සුත භාවයෙන් පවා ඡන්දමූල ආවසෝ සම්බේ ධම්මා කියන බුදුබණ සාන්ති කරයි. සුවයලවට සුළුයි. නමුත් ඒ සුවයලෙන් සුලේ ගන්න කබාව ඇති වෙන්නේ එයාට හැකි සංඥාව පහළ වෙලා තියෙනවා. පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. Taman අතට ගාක් බලවත් යන්ත්‍රයක් හම්බෙලා තියෙනවා, මන්ත්‍රයක් හම්බෙලා තියෙනවා, සූත්‍රයක් හම්බෙලා තියෙනවා. දැන් ඉස්සරහට මම මේ යන්ත්‍රේ මන්ත්‍රේ සූත්‍රේ හරි පැත්තට දාගත්තොත් මට හොඳ දෙයක් කරගන්න පුළුවන් කියලා කෙනෙකුට සතුටුසිකුට, කල්යාණ මුත්‍රේකට, කල්යාණ පුරුෂයෙකුට සතුටක් ඇති වෙනවා. අයියෝ මේ වගේ දෙයක් කොහොමද මම අත ගන්න මේක හරි බලවත් නේද? මේ කාර්යය භයානකයි නේද කියලා ඒක අතහැරලා ඒ කියන්නේ ඡන්දය හැසිරවීමේ ශක්තිය අතහැරලා වෙන කාට හරි පාලනය කිරීමේ ශක්තිය බලය ලබා දීම බය අදුකමක් වෙනවා. ඒක ප්‍රශ්නේ පැනීමක් වෙනවා. ඒ නිසා අර සුතමේ ඥානයේ වශයෙන් මේ ඡන්ද මූලක සම්බේ ධම්මා කියලා පිළිගත්තට පස්සේ ඒ බණපදේ එනතයි පාඨය ඇසුවිරු දේ කල්පනා කරලා එයා තමන්ගේ අන්වේ ඥාණයට ධර්මාන්වයට කිතු කරලා සුතමේ ඥාණයට මම කොහොමද එමනම් මේ ඡන්දය දැන් මොනතරම් පීඩාකාරී තත්ත්වෙක හිටියත් එක්කෝ මේ පීඩාකාරී තත්ත්වෙ නැද නැත්නම් මේ පීඩාකාරී තත්ත්වෙ ඉස්සස් අස්සසී ලක්බිච්ච ගමන් මේ සියල්ලම හටගන්නේ යැලට මුල් වෙන්නේ ඡන්දයයි මම මේ නම් මතුවනාගතයේ සලකලා මේ මොහොතේ පටන් ඒ ඡන්දය තිබුණට වැඩිය කුසල පැත්තට පත් කර ගන්න ඕන. යොමු කර ගන්න ඕනේ කියලා ඒක නාට කල්පනාවකට ආවනම් ඒක සුත්ත විඥාන කියන්නේ. ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. ධර්මාන් වේ කියලා කියනවා. එහෙම නැත්නම් ණය විපස්සනාව කියලා කියනවා. තර්කණය කියලා කියනවා. ඉතින් ඒක <clears throat> අසුවිදු ඥාන මත පදනම් කළා තමයි හැදෙන්නේ. නමුත් ඒ පුද්ගලයා තමා විසින්ම වග වෙන වෙලාවක්. අන්න ඒ විදිහට චින්තාමේ වශයෙන් ඒ ඡන්දය අධ්‍යාත්මක ගන්න ඕන කිව්වට පස්සේ නරකට යෙද වෙච්ච ඡන්දය හරි පැත්තට හරවා ගැනීම තමයි ඒ ඒ යොමුසමස්කාරින් කිච කරන්නේ. නෝනි සලකා බැලීමෙන් කරන්නේ ඒකට ක්‍රම වේද තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඒක කවදාවත් එක පහරකින් කරහැකින් එක බණකින් එක සිද්ධකින් ඉවර කරන්න බෑ. මොකද අපි ළඟ දැනට යම් ආශාවක් රුචිකත්වයක් මනාපයක් කමනාපයක් පෞෂත්වයක් තියෙනවා නම් ඒක බොහෝ කාලයක් පක්ෂග්‍රාහී ඡන්දයක් එක්ක වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ඇබ්බැහි වෙච්ච මනාපමනාප තියෙනවා. එනිසා එවැනි තත්ත්වකින් කොට නැගිච්ච මේ පෞෂත්වය මේ රුචිකත්වකම් අද කෝටි ගානක ගමනකදී හිටි වෙලා තිබිච්ච දේ කර ඇකිනයි කරන්න බෑ. නමුත් කවදා හෝ කරන්න පුළුවන්. අනේ කවදා හෝ කරන්න පුළුවන් කියන ගතිය දැන් ඉන්නේ එකතු වෙච්ච විශාල මෝහ පටල වගේක් කියලා දන්න කෙනා ඒ කොච්චර විශාල මෝහ පටල තිබුණත් ඒක ඉවත් කිරීම සඳහා කරන ප්‍රයත්නය තෝක තෝකං කණේ කණේ කියලා ටිකෙන් ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒකට ලොකු යොසිලක් අවශ්‍යයි. ඒ මොකද තමයි ළඟ තියෙන කෘත්‍ය භාර දූරත්වය බර තේරු ගන්න. ඒ කවුරුත් තමයි දීපෝ ගුණයක්වත් පිනිගියක්වත් සාපයක්වත් නෙවෙයි. ඒ ඡන්දේ වැරදිට පිටලා ආපු ප්‍රතිපලයක් තමයි තියෙන්නේ. නමුත් ඒ බව දැනගෙන ඒකේ හිත පශ්චාත්තාප කරගන්න නැතුව ඇති සංඥාවේ ටිකෙන් ටික ටික ටික ඡන්දයම පාවිච්චි කරලා ඡන්දයම නැති කරන්න හදන එකක් මේකෙන් කරන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් කුසල ඡන්දේ පාවිච්චි කරලා කාම ඡන්දේ නැති කරන්න හදා. ඒ නිසා දවචනාංශයේ ඉදිරිපත් කරන්නේ ඡන්දේ නිසා ඡන්දේ නැති කරනවා. ඡන්දේ මාර්ගයෙන් ඡන්දේ නැති කරනවා. ඉතින් ඒකට හරි විප්ලවීයයි අදහස. ඒක හරි රැඩිකල් වාදී අදහසක්. ඉතින් අන්නේ විදිහට දෙයක් හැක්කක් කළ හැක්කක් දෙවැන්නේගේ සායෝගිකී තොරව කළ හැක්කක් කියලා පිළිගන්න කෙනා සත්පුරුෂයි. කල්යාණයි. එහෙම නැතුව දැන් බෑ කියන එක නෑ ඒකට මට අසවලාක සහයෝග වෙන අසවලාසවල් දෙවන කියලා. හිතන කෙනා මේ වැඩේ පටන් අරගන්නේ නෑ. ඒක නිසා මේ ඡන්දය භාවනා කරන කෙනෙකුට කොයි ආකාරයකින් හැකි සංඥාව හදාගත්ත කෙනාට කොයි ආකාරයකින් සත්පුරුෂකට කොයි ආකාරයෙන් උදව් වෙනවද කියලා බැලුවොත් අපිට හැදලා බලන්න වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්ලාම් කියන්නේ සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨාන වුණාට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී ඡන්දේ ඉදිරිපත් වෙනවා. අනුප්පන්නානම් පාපකාණං අවසරාණං ධම්මාණං පාණාය ඡන්දං ජනේති. වායමති විරියං ආරභති චිත්තප්පක්ඛන්හාති පදහති. තමන්ගේ මූපන් අකුසල් නොයිපද වීම පිණිස ඡන්දං ජනේති. තාම හිතේ පිහිටගත්තේ තාම හිතේ චිත්ත සංතානය කෙලෙසිලා නැතිව තියෙන වෙලාවේ තාම නෝපන් අකුසල් නොයිපද වීම පිණිස මේ පිළිසු චිත්ත සංතාන ඒ විදිහට පවත්වා ගැනීම පිණිස ඡන්දං ජනේති. ඡන්දයක් ඇති කරගන්න. ඒකවත් ඔන්න අටවචාන් වහන්සේලා කියපු විදිහේ කුසල ඡන්දයක් ලක්ෂයක්. ඡන්දයක් ඇති කරගන්න නැතුව වෑයමක් කරෙන්නේ නැහැ. ඡන්දං ජනේති වායමති. අපි ඊයේ කතාවේදී තේරුම් ගත්තා මේ ශ්‍රද්ධාව කියන චපල ධර්මය, වෙනසුළු ධර්මය, වාෂ්පශීලී ධර්මය ඡන්දයක් පාටපත් වෙන්න පියවර රාශියක් ගමන් කරනවා. ඒක බුද්ධ සංතානයක සිද්ධ වෙන දෙයක්. ජන විඥානික කරන්න බෑ. කරන්න හදන එක තමයි ආගම කියන්නේ මිෂනාරි වැඩ කියලා කියන එක ආධාර්මිකයි, අමනුෂ්‍යයි. පුද්ගල සංතානය තුළ වෙන්න පුළුවන්. සද්ධා ජාතෝ උපසංගමතු උපසකාම උපසංගමන්තෝ පෛරු පාදිතු පෛරු පාදන්තෝ සෝතං ඕදාහති කොහිතසෝතෝ ධර්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතාණං ධම්මානං අත්තං උපරික්ඛති අත්තං උපරික්ඛන්තෝ සති ඡන්දං ජාය. අයියාත් සලකලා බලනකොට තමයි මේක කරබලන්න ඕනේ කියලා. ඒ නිසා නෝපන් අකුසල් නැවත නොපැති වීම සඳහා මම ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඒ සඳහාම කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. මෙතෙක් කල් අපි කැමැත්ත ඇති කරගත්තේ ඇහැ පිනවණ්ඩයි, කන පිනවණ්ඩයි, නාසය පිනවණ්ඩයි, දිව පිනවණ්ඩයි, කය පිනවණ්ඩයි. ඒ හරහා හිත පිනවණ්ඩයි. දැන් ඒ වෙනුවට පිනස් සදාහක් ඇති කර ගන්නවා යම් වෙලාවක චිත්ත සංතාණය පිළිතුනාන ඒ පිසු චිත්ත සංතාණයේ දෙයට නොකලස වියොත් නොකලසීම පිනිෂ ප්‍රයත්න කරන්න නැතුව බෑ මේ පෑදී දිහට ඕන තරම් බොරදී එකතු වෙන්න පුළුවන් මේ අනාකූල ප්‍රවාහය විවිධ විෂමතා නිසා ආකූල වෙන්න පුළුවන්. එනිසා බැරිදී බැරිදීක් වශයෙන් තියාගෙන ඉන්න ආකූල ප්‍රවාහය අනාකූලව කරගෙන යන්න ඡන්දයක් කරගන්න. ඒ ඡන්දය අනුව තමයි ඡායමක් කරන්නේ. ඡන්දඥානේති වායමිති ඊට පස්සේ තමයි මේ වෑයම් කරනකොට සංසාරගත බුරුද්දට ඇහැරහරා රූප වැඩිමේ ආසාව මතුවෙලා භාවනාවේ ආනාපාන කරගෙන ඉන්නකොට ඇත්තක වහගත්තත් හිතට රූපම වාගෙන හරි කාම ඡන්දය පහත දෙනවා බැට දෙනවා එනිසා වාය වෑයම් කළ පමණින් සාර්ථක ලැබෙන්නේ නැහැ ඒ වගේම ශබ්ද නැති තැනකට ගියත් ආනාපානයේ හිත යනට වැඩිය සද්දතිකේ හිත දුවන්න හිතේ තියෙන සංදාල පමණ බොහොම බලවත්. එතකොට අපිට ඒක වෑයමකින් තොරව ආනාපානෙ පවත්වන්න බෑ. එහෙම නැත්නම් ගඳක් බලන්න, රසක් බලන්න, නැත්නම් ඉන්න ඉරියව්ව වෙනස් කරන්න, ආහස ලබන්න, හිතට එන මේ විවිධ අදහස් ටික යන්න, ඒ දඟලන හැම දෙයකින්ම පේනවා පෙර පුරුදු ජවයන් අනුව උරුපුරුකම් අනුව රුචර්චකම් අනුව මේ හිත දුවනවා. අන්නේ හිත දුවන වෙලාවේදී අපි පිරිසිදු චිත්ත මතුවෙන මතුවෙන චිත්ත චිත්ත ක්ෂණයක් පිරිසිදුයි ඒ පිරිසිදු බව රැක ගන්නවා කියන එක තමයි මෙතන ඡන්දයක් ඇති කරගන්න ඡන්දයක් ඇති කරලා වෑයමක් කරුවත් වෑයම සාර්ථකයි. තාත මොකද අපි දිනාපු Java වැඩි කරගන්න. ඊට පස්සේ චන්දන් ජනිත වාලි විරියන් ආරම්භ. ඊට පස්සේ තමයි හිතාගන්නේ මේක නිකන් ආවට ගියාට බෑ. මේකට සැලසුම් සහගතව වීර්යයක් කරන්න ඕනේ. වෑයමෙන් වෑයමෙන් වෑයමක් කරලා බලන්න වෑයම හරිය කියන්නේ. තිනකොට අතහරිනවා නම් අසත්පුරුෂය. කල්යාණ ධර්ම ලැබෙන්නේ නැහැ. මේ වෑයම අසාර්ථක වීම කෙනෙකුගේ මුත්‍ලික දෝෂයක් නෙවෙයි. අර තේරෙනවා අපි හතන් කරන්නේ විශාල මකරෙක් එක්ක, විශාල බූවල්ෙක් එක්ක, විශාල සංසාරගත කෙලෙස් ප්‍රවාහයක් එක්ක. ඒසා විරියන් ආරබතිය වීර්යවත් විරියන් ආරබතිය. චිත්තම් පක්කන්නාති දත්තහ පාගන්න. කොහොමරි අඩු ගානක චිත්තක්ෂණයක්වත් මේ මේ රූපයන්ගේ සද්දයන්ගේ ගන්ධයන්ගේ රසයන්ගේ තොරව මේ හිත මේ පිළිවිහිත කෙලින්හිට ගත හිත පාස්සට ඕනයි කියලා දත කාගෙන ඉන්න එකට කියනවා චන්දං ගණිති වායන්ති විරියන් ආරබති චිත්තම් පග්ගන්හාසි හිත දැඩි කරගන්නවා පදහට ඊට පස්සේ තමයි දිව උඩ තල්ලට තියලා තද කරලා තතින් තත හපාගෙන කීල්ලෙන් දාටි වැටෙද්දී සහලවද්දී ඒ ගත්ත චිත්තක්ෂණේ පවත්වාගෙන යෑම සඳහා කරන වැය. ඇත්ත වශයෙන්ම මේක ආනාපාන සතිය වගේ ඉඳගෙන කරන සමාධි ප්‍රයත්නකට වැඩිය ලස්සනට රූපකාකාරයෙන් පෙන්වන්න පුළුවන් සතෙක් කරන්න අවස්ථාවක් ආවම සතෙක් නොමැරීමට ගන්න ප්‍රයත්නයේදී සීල ආරක්ෂා කිරීම. වරකමක් කරන්න අවස්ථාවක් තියෙන වෙලාවේදී වරක නොකිරීමට ගන්න කුසල ඡන්දය, උත්සාහය, වෑයම, ඊට පස්සේ විරිය, චිත්තදරි කර ගැනීම දත කාගෙන ඒ නොකර ජීවන ගන්න ප්‍රයත්න කරතොත් ඒක එක දවසේ එක පහකින් සාර්ථක වෙනවා ලක්ෂණ. ඒ විදිහට කායෙන් සිදුන අකුසල කර්මෝලි, වචනේ සිදුන අකුසල කර්මෝලි මෑච් කරලා හිත තියාගන්න පිළිසුදු චිත්ත ධාරාව හිතා තියාගන්න හදන ගතිය අසුචි පිටත් දඟපුවාම ධනුවෙන් බැඳගෙන යන බල්ලේ ඒ අසුචි කැමරට යද්දි ලණුවෙන් ඇදලා අල්ලලා කියන්නේ වගේ වැඩ. බලුකුණක් දැකෝ කබරේක් ඒ බලුකුණ කන්න දඟලද්දි ලණුවක් දාලා අල්ලගෙන ඉන්නා වගේ වැඩක් තමයි. ඒ විදිහට නෝපන්න අකුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රයත්න. ඒකට අපි කියනවා වීර්ය සංවරය කියලා. දත කාලෙම තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ පිරිසක් එක කතා කරන මේ පිරිස් වලට මේ සීලය සුශීලයෙන් වැළකීලා ශිල්වත් වීම සඳහා ගත්ත තමන්ගේ ප්‍රයත්න අධ්‍යක්ීම් සහිත පිළිස නිසා ඒක ගැන සතුට ඇහෙනකොට සතුටක් ඇති වෙනවා. අපි මෙන්න මේ ආකාරයෙන් තමයි මේ සංසාරගත වැඩගෙන ආපු මේ කෙලෙස් වලට බර ගතිය යම් ප්‍රමාණයකට පිරිසුදුතර කරගන්න තියෙනවා. ඒක විරිය ඉද්ධපාදේ නැත්නම් සමපදානයේ පළවෙනිම අංකය තමයි නූපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රයත්න. ඒක මුගක් කළාට සම්බන්ධ කරන්න පුළුවන් සීල ශික්ෂා. ඊට පස්සේ උප්පන්නාන අනුප්පන්නාන පාපකාරණ අකුසලාන න උපාදාය. ඊගාවට උපන් පාපක අකුසල ධර්ම උපන්නාන පාපකාරණ අකුසලාන ධම්මන පහානායි. දැන් ඒ වෙනකොටත් යම් ආකාරයක චිත්ත සංතානයේ තියෙනවා නම් යම් යම් අකුසල ධර්ම පාපක අකුසල ධර්ම ඒවා කමක දැමීමට දෙවෙනි ප්‍රයත්නයක් කරනවා ඒක කියන්නේ උපමාවක් විදියට පොතේ සඳහන් කරලා තියෙන්නේ යම් කිසි රජ කෙනෙක් රාජ්‍යයක් පිටවල බලකොටුවක් බැඳගෙන ඒ බලකොටුව වටේට කොටුවක් බැඳලා ගියා ගලක් පිටවලා කාවල්කාරයෝ දාලා ඒ අන්තපුරයට බාහිරයෙන් අතුරන් නොවීම සඳහා ගන්නා ප්‍රයත්නය අරසක ප්‍රයත්නය පළවෙනි මම ප්‍රධානයේ පිටින් අතුරන් ඇතුල් නොවීමට ගන්න ප්‍රයත්නය. නමුත් රජ කෙනෙක් දන්නවා මේ අන්තපුරේ හදනකොට දැනටම හතුරු වෙස්වලාගෙන ඇතුලේ ඉඳ ඉඳී. ඒගොල්ලෝ අයින් කරන්න ගන්න ප්‍රයත්නය යුනිෆෝම් ඇඳගත්ත පොලිස් කාර්මිකයෝ කරන්න බෑ. ඒගොල්ලෝ අල්ලන්න කරන්න වෙන්නේ ඇතුළේම උත්කාරයෝ දාන්න ඕනේ නිතරම. මේ වෙනකොටත් ඇතුලේ විශ්සලාගත්ත උත්කාරයෝ හෝ හතුරු ඉන්න පුළුවන්. ආයුධ සන්නද්ධ හෝ පසංග. ඒ සඳහා ඡන්දයක් ඇති කරගන්න ඕනේ. අනුගමන ප්‍රධාන වශයෙන් දැනගෙන තියෙන්න ඕනේ බාහිර කොට තාප බැඳ တဲ့ දියාකල් කැපුවට පාවල්කාරයෝ දැම්මට මොරකුඩු හයි කරාට ඕනම වෙලාවක රජුරන්ගේ පුතා රජුරන් විරුද්ධව යන්න ඉඩ තියෙනවා. රජෙක් ඉඳලා ඇතුළෙම ඉන්න ඉඩ තියෙනවා. වැරද දොස්තර කෙනෙක් ඒක ආදාකත් මගහරින්න නරකයි. ලංකාවේ කරපු ගවේෂණයක පෙන්නලා තියෙනවා. ලංකාවේ අදයි මතක නැහැ හරියට ලංකාවේ ඉන්දියාවේ රජවරුන්ගේ 148ක් මැරලා තියෙන තමන්ගේ පුතාගේ. ඒක නිසා ඒකේනා පිළිබඳව බලනවායි කියන එක පිටින් ආපු කෙනෙක් නෙවෙයි ඇතුළත කිරීම. අනේ ඒ සඳහා ඡන්දයක් ඇති කර ගන්න ඕනේ. කිසියම් කෙනෙක් විශ්වාස කරන්න අරකයි. මේ රාජ්‍ය පිටවන්න හෝ මේ බලකොටුව පිටවන්න හෝ මේක ආරක්ෂාව දෙන්න හදන ඕනම කෙනෙක් ඕනම වෙලාවක අනිත් පැත්තේ යන්න පුළුවන්, චපල වෙන්න පුළුවන්, ෂට වෙන්න පුළුවන්, මායාවී වෙන්න පුළුවන්. ඒ පිළිබඳව නොසලකා හරිනවා කියලා කියන්නේ රාජ්‍ය තන්ත්‍රයේ දක්ෂෙක් නෙවෙයි. ඒ සඳහා ඡන්දඥයෙකි. කුසල ඡන්දයක් ඇති කරගන්න ඕනේ දැනටමත් පහළ වෙලා තියෙන සතුරා චිත්තසංතාන දැනවත් කෙලෙසමින් ඉන්න සතුරා ඉන්නවයි කියලා හිතලා නැති කිරීම. එතකොට වෑයමක් කරන වහනකොටම සතුට කිපෙනවා. සංජුර ඇතුළත ආරක්ෂක ජීවියක් දාලා තියෙන කියලා දැනගන්නකොටම කෙපෙනවා. ඊට පස්සේ වායමති වායම් කරනෝනේ විද්‍යා ආරම්භති විද්‍යා දැඩි කරගන්න චිත්තම් පක්කන්නාතිව කවුරු මොන જાතියෙන් කෙවුණත් හොඳින් හරි නරකින් හරි මේක අයින් කරන්න ඕනේ. චිත්තම් පක්කනා ඊට පස්සේ පදම් වීර්යයක් කරගන්න. එතකොට අර සීලෙන් අපි කාය දුස්චර්ත වචී දුස්චර්ත ඡන්දේ මාර්ගයෙන් අයින් කරනකොට චිත්තසංතානයේ ඇතුළත ඒ වෙනකොටත් ලැබුම් කරන තියෙන යම් යම් කෙලෙස් ධර්ම තියෙනවා. ඒ කෙලෙස් ධර්ම ඉවර කිරීම සති ශික්ෂා වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. සති සංවරයේ වීර්ය සංවරයෙන් තමයි එන්න තියෙන අකුසල් නොයෝකින් දක්කාටිද කරන්නේ. දැනවත් චිත්තසංතානයේ තියෙන අකුසල කර්ම දැනගෙන ඒ අකුසල ධර්මයන්ට නොගැලපෙන නැත්නම් නොරුස්නාසුළු චිත්තසංතානයක් ඇතිකරන්න සතිය තමයි උදව් කරන්නේ. ඒක නිසා ඇත්තට මේ දෙකම නම් වැටෙන්නේ සම්ප්‍රදානයක තමයි. නමුත් ඒක කරන සුවිශේෂී කෘත්‍ය බලනකොට සම්ප්‍රදානයන්ගේ පළවෙනි අකුසල් නොවීමට කටයුතු කරන එක විරිය සංවර බලයේ වශයෙන් ඇතුලේ දැනනවත් තියෙනවා අකුසල හරියටම දැන හඳුනාගෙන යකීට වටන්න බැරි විදිහට චිත්ත සංකාරය සකස් කර ගැනීම සති ධර්මයේ වටිනු සඳහන්. ඉතින් සතිපට්ඨානයේ මෙතෙන්දී අලුත් අර්ථයක් අපි ඉස්සල්ලා පරියන්ක වශයෙන් හෝ ශක්තන් වශයෙන් හෝ ඉදින්දා වැඩ වශයෙන් හෝ සතිය පිළිටවන්න මූල කර්මස්ථානයට ඉදිරිපත් කරගෙන සමත ප්‍රයත්නයක් වශයෙන් මේ මූල කර්මස්ථානයේ හිත නැවත නැවත විතක්ක වශයෙන් යොදමින් ඒක විචාර වශයෙන් විමසුම් කරමින් අරමුණේ ගත කරනවා. ඒ ගත කරනකොට ක්‍රමෙන් ක්‍රමෙන් ක්‍රමෙන් සතිය නැගිටිනවා. එක දිගට අඛණ්ඩව පවතිනට වැඩ කරගෙන යනවා. නමුත් වැඩ කරගෙන යන අතර වාරයේදී ඔන්න සතියක් ඇහෙනවා. වේදනාවක් දැනෙනවා. හිතට ඉලක්ක. ඒනකොටම අර පුරුද්දට එන සද්දයක් එක්කම ඒ තමන්ගේ වැඩ පිළිවෙලට බාධක આવොත් අනිවාර්යයෙන්ම පටිඝානුසයක් පහළ වෙනවා. ඒ සද්දේ පිළිබඳව නුරුස්නා ගතියක් පහළ වෙනවා. ඊට පස්සේ නුරුස්නා ගතිය චන්දංජනේති වායමති විරියං ආරම්භති චිත්තම් පංගණාති පදහති කියලා. දැනටමත් චිත්ත සංතානය කෙලෙසිලා තියෙන්නේ. ඒක හරියටම මම දැනගන්න එකට මම මනාපයක් පහළ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක සඳහා යම් කිසි ඡායමක් කරන්න ඕනේ. වීර්යයක් ආරම්භ කරන්න ඕනේ හිස් දැඩි කර ගන්න ඕනේ ප්‍රධාන වීර්යයක් කරන්න ඕනේ කියලා ඒ පහළ වෙනකොටම හිතේ සද්දෙට මනාපමනාප කියන එක අල්ලනවා කියන එක සතිය පුරුදු කරන කෙනාට ඉච්චරම ඒසි නෑ සද්දයක් ඇවිල්ලා සද්දත් එක්ක ගැටිලා ඒකෙන් අසාධාරණ විදිහට වැරදිලා පෙරදිලා හිත පෑදිලා එතෙදි තමයි සමානලට තේරෙන්නේ සතර බලවත් කියලා. මේ සතර බලවත් වෙන්න හේතුව සතර ගොඩාක් වෙලා මුලා ළඟට ගිහිල්ලා. නමුත් මෙතනදී ඒ සද්දේ වුණාට කමක් නැහැ. ඒ සද්දේ නිසා මනාපමනාප පාලුණක් කමක් නැහැ. දැන් මගේ ආනපාන පැවැත්තිය යුතු හිත මම මෙතෙන්දී ආනපානය ඉදර්ශනයක් වශයෙන් ගන්නවා. පිම්බීම හැකිලිමේ දා පුළුවන්. සක්මන් කරනවාම දක්ව වෙන්න පුළුවන්. දර්ශනයක් වශයෙන් ගත්තොත් ඒ ආනාපාන කරනකොට සද්දයක් ආවට ඒක කිසිසේත්ම තාම අකුසල් වෙලා නැහැ. කෙලෙසිලා නැහැ. ශබ්දයට මනාපමනාප පහළ වුණත් එහෙම කෙලෙසිල්ලක් වෙලා නැහැ. තමන් දන්නවනම් මගේ හිත මම මේ ආනාපානිය අරගෙන ගියේ ඒක තමයි ප්‍රධාන මාවත දැන් මේ හතුරු මාර්ගකට වැටලා තියෙනවා ඒ හතුරු මාර්ගයට අපි සාධ්‍ය කියලා කියනවා ඒක වේදනාවක් වෙන්න පුළුවන් හිතවිලක් වෙන්න පුළුවන් ඒ සමහර දැන් මනාපමනාප පහළ වෙලා තියෙනවා. ඒ දක්වාම ඒ මනාපය හෝ අමනාපය පහළ වෙන බව දක්නාතෙක්ම කිසියම් චිත්ත සංකාණයට විෂ බීජයක් ඇතුළේලා නැහැ. නමුත් මේ මනාප දේ ලෝක කරගන්න ඕ අමනාප දේ දුරුවන් කරන්න ප්‍රතික්‍රියා කරපු ගමන් කෙලෙස් හට ගන්න පටන් ගන්නවා. ඒ නිසා සතියේදී අර කවදා සද්දෙන්න එපයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සද්දේ ආපු ගමනකට මනාපමනාප පහළ නොවේවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ මනාපය ආපුවාම මෙන්න මේ විදිහට මගේ හිත ක්‍රියාත්මක වෙනවා, ගත ක්‍රියාත්මක වෙනවා. අමනාපය ආපුවා මේ විදිහට හිත ක්‍රියාත්මක වෙනවා, ගත ක්‍රියාත්මක වෙනවා කියලා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් තමන්ට දැනගන්න පුළුවන් මේ වැඩ පිළිවෙල යන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයකට නෙවෙයි. සද්දේ ආවෙත් මගේ මනාපයට නෙවෙයි. ශබ්ද නිසා මනාපෙන්න ඕනේ අමනාපෙන්න ඕනේ කියන එකත් මම කලින් සැලසුම් කරපු එකක් නෙවෙයි. මනාපය මනාප ආවට පස්සේ ක්‍රියා කරන ආකාරය මට ඕන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක සම්පූර්ණ කලින් චිත්‍රපටි කරපු චිත්‍ර චිත්‍රපට කට කරපු චිත්‍රයක් වගේ ඒ කටයුතු ටික සිද්ධ වෙනකොට ඒක දිහා බලලා නැත්නම් ඒක දිහා බලාගෙන ඉඳලා ඒක gadu ගන්නේ නැතුව ඒකට හිත අමනාප කරගන්න නැතුව හිත කර්ම කරගන්න නැතුව හිටියොත් අතන ලක්ෂණ ප්‍රතිපාක්ෂි ධර්ම වඩා කියලා කියනකොට විතරයි එහෙම කරන්න පුළුවන්. එතකොට සතිය පුරුදු පුහුණු කරන යන එකනට ආනපානති කියනකොට සද්දයක් ඇහෙනකොටම එඳ දඩි වෙලා අසහනයටපත් වෙලා ඒ ශබ්ද කරපේකනත් එක්ක තරහ වෙලා එතන මම කාලකන්ණී කියලා හිතලා වැඩ ගොඩාක් හිත වෙනවා. නමුත් සතිය පුරුදු කරන පුරුදු කරන යන එකනට සිද්ධ වෙනවා මේ සද්දේ සද්දේ වශයෙන් නම් කෙලෙස් නැහැ. ඒ සද්දයක් ඇහෙනකොට මේ ශරීරයේ තියෙනවා පරිසරට හැඩ ගැහිමේ හැකියාවක් ස්වභාවික වර්ණයක් ඒ සමේ ශරීරයේ තියෙන ඥානයක් තියෙනවා. ඒ ඥාණයෙන් ඒක මනාපව අමනාප කියලා බාර ගන්නවා කියන එක ඒක පරිණාමයේ අවස්ථාවක්. ඒක මානවයේ අවස්ථාවක් මිස මට අවස්ථාවක් නෙවෙයි. මට ඒක දැක ගන්න පුළුවන් මොන දෙයක් ආවත් ඒකට අනුව හැඩ ගැහිම. ඒකට ප්‍රතික්‍රියා ඒකට ආනතුරුදායක දෙයක්ද හේතුදායක දෙයක්ද කියලා කල්පනා කරන ගතිය. ඒ මට ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් ඔස්සේ මට නතර කරන්න පුළුවන් දෙයක් ඔස්සේ ඒක වෙන දෙයක්. යනවා තමයි අපි මේ අනිත් සතුන්ගෙන් වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මානවයා කියන කතාව. නමුත් ඒක ආවට පස්සේ ඒකට ප්‍රතික්‍රියා කිරීම ප්‍රතික්‍රියා කිරීම අනුව හිත් කරදර ගැනීම ඒකේ වගකීම තමයි බාර ගැනීම හරහා තමයි අර කෙලෙස් ගිනුම සම්පූර්ණ තමන් පැතර දාගන්න. ඉතින් මෙච්චර දුරට මේක සිද්ධ වෙලා තියෙදි ඒක තියා දැක්කට මතක හොඳක් ආවාගේ අහුරට මොකද නෑ වුණා වගේ බලන් ඉන්න නම් කොච්චරක පුහුණුවක් තියෙන්න ඕනද ඒ පුහුණුව පටන් ගන්නකොට පුංචි කුසල ඡන්දෙන් තමයි. අනුපා උපන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං පහානාය ඡන්දං ජනේති. ආයකට කැමැත්තක් ඇති කර ගන්නකොට මේ කෙලෙස් යන පාරේ කෙලෙස් තියෙනවා මඩ වගුරු තියෙනවා ගෑ වෙනවා කියන එක වළක්වන්න බෑ. නමුත් ඒකෙන් හිත කරදර නොකර සිටීමම කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. එදා පුංචි ප්‍රයත්නයක් කරන්න ඕනේ. කොහොමද ප්‍රයත්නය කරන්නේ? හිතමනාරම පත්තු පුත්තමනාරවත් පුත්ත. එනවා අමනාලුකුත් පහළ වෙනවා ඇට කිලි පොළනවා දන් වෙනවා අසහනයට පස්සනවා සීරම වෙසක් තොරණක බලපත් වෙනවා වගේ ඒ ෆ්ලෑෂර් කොට එක අරගෙනකොට ඒ බලපත් වෙනවා මේක තියා බලාගෙන ඉන්න පුළුවන් කමක් කියන එකට විපස්සනා කියලා ප්‍රතික්‍රියා නොකර බලා සිටි. දුක් කරදර නොගෙන බලා සිටීමට විපස්සනා කරනවා කියලා කියනවා. ඒ නිසා සතියේදී අපි කරන්න හදන්නේ සිද්ධියට යන්න ඇල්ල පුළුවන් තරම් දුරට ඒකේ වගකීම තමන් ගන්න නැතුව ගා ගන්න නැතුව අහා ගන්න නැතුව ඒක දිහා බලන්න පුළුවන් නම් අර පුංචි කුසල ඡන්දේ තමයි අපි වැඩි කරන්නේ. ඉතින් මොළදි මොළදි අපිට ඒක පුහුණුවම අධිකම නිසා ඒ කෙලස් මනාපමනාප අපිට නිර්දය විදියට පාර දෙනවා. අපිට අවස්ථාවක් දීලා නෙවෙයි අපි අරගෙන යන්නේ විශ්ිකල කරා. ඊට පස්සේ තව කෙනෙක් එක්කත් එක්ක පැටලීලා එහෙම නැත්නම් තමන්ට තමන් දෙස්තිගෙන ඒකෙන් තව සංකීර්ණ රාශියක් ඇති වෙනවා එනිසා යෝගාවචරය ආයේ ඡන්දේ ඇති කරගත්තට වෑයමක් කරාට ඒක නම් විශාල බූවල් එක්ක හඳු කරන්න හදනවා දේශි නැහැ ඒ සංසාරගතව ආපදී නැතර කරගන්න ඒත් කුසල ඡන්දේ තියෙන අපූර්වත්වය තමයි වැටුණයි කියලා පෙරතුණයි කියලා අතහරින්නේ නැහැ ඊගාදාසෙත් ඒක කරනවා. ඊගාදාසෙත් ඒක දිහා මොන දේවා. දීකන දීකන දීකන යනකොට තමයි අපිට ඒ මනාපමනාප පහළ වුණත් ප්‍රතික්‍රියා සිද්ධ වුණත් ඔක ඉස්සරහට ගියාට පස්සේ තමයි සර්වඥාන්ච අපට උපදේශයක් අවවාදයක් දෙන්නේ මේ පහළ වෙච්ච මනාපමනාපය හෝ ඒකට ඇතුල්ච්ච මොන සංකර භාවයක් හෝ මම කියාගන්න නැතුව ඉන්න ඒක සංගේ කියා ගන්න නැතුව ඉන්න ඒක මගේ ආත්මය කර ගන්න නැතුව ඉන්න කුසල ඡන්ද මට්ටමේදී නතර කරන්න බෑ. වෑයම මට්ටමේ නතර කරන්න බෑ. විරියාරම්භ මට්ටමේ නතර කරන්නත් බෑ. හිත දැඩි කරගත්ත නෑ. පදන් වීර්ය කරන වෙලාවට තමයි එතෙන්ට යනකම පුරුදු වෙච්ච එකනොට තමයි මෙච්චර කුණු වෙලා මේක දැන් ආශාදන වෙලා තිබුණත් ඒ සංසිද්ධිය මගේ න්‍යායපත්‍ය අනුව නෙවෙයි ඊට උනේ එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා හලන්න පුළුවන් තත්යකට එන්නේ ගොඩාක් කුරුප කරපු හිත. ඒ නිසා මුල් මුල් වෙලාවේදී පරදින සටනක් වගේ තමයි තියෙන්නේ. ඒකේ අනිත්‍ය සප්පාය සූත්‍රයේදී අ සර්වත්‍ංශ සඳහන් කරනවා මේ යෝග අවචරය කියන කෙනා ඉස්ලාම මේ කාමච්ඡන්දේ නැති කිරීම සඳහා කාම වස්තුන්ගෙන් වෙන්වීමට ප්‍රයත්නයක් කරනවා. කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තේ අතයි. දැන් පිටින් පොඩ්ඩක් ඈත් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තෙන් අයින් වෙනවා. මේ ඇවිල්ලා දෙන අම්බල දෙන්නක් කාලා ඉන්නවා. හම් වෙච්චි පහසුකම් තියාගෙන ගත කරනවා. ඒ ඥාන පහසුකම් ඉල්ලන්නේ නැහැ. නෑදෑයන් හිත මිත්‍යා සංජිරු කරන්න යන්නේ නැහැ. ඉතින් ඒකදී අපි ඒ කාම වස්තුන්ගෙන් తాවකාලිකව ඉන්වීමක් අපේක්ෂා කරනවා. ඒකකින් බරපතල කරනකොට ඒකට කියනවා ගිහි ගිය අතහැරලා යනවා. අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. දැන් මේ කේටි කාලිනෝ පැත්තකට වුණත් ඒක තමයි කෙරේ. නමුත් ඒක කළපමණින් තමන්ට විශාල වෙනසක් වෙලා තියෙන්නේ නැති බව තේරෙයි. ඇත්තට වාගත්තට පස්සේ අර ගෙදර නෑදෑයෙක් එක්ක වස්තුත් එක්ක ඉන්නවට වැඩිය හොල්මන් එන්න පටන් අර ගන්නවා හිතට ආනාපානි කරන්න ගියාම අර නෑදෑයෙන් අර ඥාතියෙන් ඒ වස්තු වල තියෙන වස්තුකාමය වුණාට කෙලෙසකාමේ පහර දෙන්න පටන් ගන්නවා බරපතල විදිහට. එයා එතෙන්දි ප්‍රයත්න කරන්න වෙනවා හිත අරමුණක පවත්තන්න නම් ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උත්තර කුච්ච වශයෙන් අර අයින් වස්තුව වශයෙන් අයින් කරාට කෙලේශේ වශයෙන් එක පාර කරන වස්තුකාමයේ වශයෙන් දුරවන් වුණාට කෙලේශකාමයේ වශයෙන් දුරවන් වෙන්න ගියාම අපි කවදාකවත් බලාපොරොත්තු වෙච්ච සාතනකට යන්න බැහැ. අපි හිතමු කවුරු හරි කෙනෙක් ඒ විදිහට කාමච්ඡන්දය ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් නැවත නැවත කිරීමෙන් අයින් කළා ආනාපානෙම ටික වෙලා පාත් ගන්න පුළුවන් කරගත්තයි කියලා කියන්නේ කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ යාලා. එතකොට යාට ආනාපානේ රූප ධර්ම විදියට පේන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා ධාතු මනසකාරය කියලා ආස්වාද කරන සීතල, මුසුම, කම්පනය, චංචලය ආදී වශයෙන් ආනපාන කෙරුවත් පිළිමයක් නෙමෙයිවත් ඔක්කොගේම තියෙන ධාතු මනසකාරයක් විතරයි කියලා අර කාමච්ඡන්දේසා කාමේ සකාම සංඥායෙන් වුණාට පස්සේ මේ වැඩ පිළිවෙල භෞතික අන්තරයක හුමාලය අන්තරයක් හරි ලීවර අන්තරයක වගේ කායික ක්‍රියාවලිය රූප ක්‍රියාවලිය පිළිසිදුව පේන පටන් ගන්නවා මේක හොඳට පේන්න පටන් අරගෙන ඉවරලා වෙන්නේ මොකද්ද? ඒ රූප ධර්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිවිලා ගිහිල්ලා අර පිළිපිලි තුන ආනාපාන නොබෙන දන්ට යනවා. පිඹි වැකිලි පටන් අරගත්තා. ඒ නම් කරන්න බෑ දෙකක් වික් කරන්න බෑ ඔක්කොම අන්තිමට කලවම් වෙලා උරුදු ශක්ති උදු තියෙනවා මොකද්ද එකක් තියෙනවා මොකද්ද කියලා ගන්න බැරි කර්මට යනවා. ඒ රූප ධර්ම මේ විදිහට වශී කරගත්තට පස්සේ ඒක අපිට කියන්න පුළුවන් මේ රූප අතර තියෙන අවකාශය දකින්න වෙලා වගේ කියලා නිකන් ඒ සංසිද්ධිය විතර කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ වැඩ කරන විශාල අවකාශය. ඉතින් අපි ආවදී ඉතල කුඩියට බලනකොට මීමැරි පොතී වගේ මේකේ හතර මහ භූතයන් දැක්කට පතුරු කහලා විචිත්‍ර කරලා බලනකොට මේ භූත ලක්ෂණ වලට වඩා තියෙන මේකේ අවකාශය. ඒ අවකාශය නිකන් රුමාලේ දඟලනවා වගේ මිරිඟුව දඟලනවා වගේ මේ රූප ධර්ම හොල්මන් කරාට ජාල අවකාශය දකින්නට යාට පේනවා රූපවල ආස්තික කියලා එක ප්‍රඥාත්යක් තියෙනවා නාස්තික කියලා එක ප්‍රඥාත්යක් තියෙනවා ආස්තික ප්‍රඥාත්ය ඇතයි කියලා ප්‍රඥාත්ය මේ පාඨ වියාපෝ තේජෝ වායෝ කියලා නම් කරා ඒව නැති පැත්තත් රූප මාර්ගයමයි කියන්නේ ඒකට කියන අවකාශය කියලා මේ අවකාශය තමයි මේ ඔක්කොම රැල්ලක් කරන්නේ නමුත් මේ දෙල්ලම් කරන කට්ටිය අවකාශයෙන් 100%ක්වත් පුරවන්න තරම්වත් නැහැ. ඊට අනුභවකට වැඩිය මේ සංසිද්ධිය තියෙන අවකාශය විතරයි ඒක විපරිණාමයටපත් වෙන්නේ. පඩවිය අපෝතේජ විපරිණාමයටපත් වෙන සුළුයි. පඩවිය කිව්වම තද ගතිය මෙන්න ගතිය දෙකම තියෙනවා. ආපෝ කිව්වම වැගෙන්න ගතිය පිටුපන ගතිය දෙකම තියෙනවා. තේජෝ කිව්වම උණුසුම සිසිල දෙක ගැට සම්පූර්ණ පුරස්පරස් දෙකක් තියෙනවා. නමුත් ඊට හාත්පස වෙනස් අවකාශයක් තියෙනවා කියනවා අජ්ජත අවකාශය. අජ්ජත අවකාශය කියන්නේ ගැට වැටෙන්නේ නැහැ ඒක. වැටෙන තරයක් කවුකක් ගැට වැටෙන්නේ පට වියාපෝ තේජෝ තියෙන පැත්තේ විතරයි. පාටවි කිව්වම උණුසුම් සීසේ මේ බරගතියයි පෙලකතිය දෙකම තියෙනවා ඉතින් පැටලී තියෙනවා. තේජෝ කිව්වම උණුසුමයි සීසල දෙකම එක මල්ලේ වැටලා තියෙන පැටලවිලි තියෙනවා. ඒක ගැට තියෙනවා. නමුත් මේ වගේ වං කරන ගවන් කරන කියලා කවදා හරි යෝගාවචර දැක්කොත් ආනපන ජීවිල කියලා හිස්තැනකට ආවේ නැත්නම් අබ්ද ගන්න දෙයක් නැති මට්ටමට ආවයි කියලා ඒ වෙලාවට පඩලවිලක් තියෙනවා. ගැට නැහැ. ඇටට අවකාශය. නමුත් එතෙන් යන පුදුම බය පුදුම පාළු ගතිය පුදුම ඒකාකාරී ගතිය සැක ගතිය තනි වුණා වගේ අසසුණා වගේ ගතියක් ඇවිල්ලා ඒ යෝගාවචරයාගේ හිත රූපයෙන් සමුගත්තට භාවනා ප්‍රයත්න නිසා එයාට තමයි ශික්ෂාව නිසා සමුගත්තට ඥා හොල්මන් කරන්න පටන් අර ගන්නවා ඒ වෙලාවේ ඇඟ කිලිපොලන්න පටන් ගන්නවා පදාස පිටින් ඇඟේ සීතල වෙන්න පටන් ගන්නවා පදාස පිටින් ඇඟේ උණුසුම් වෙන්න පටන් ගන්නවා සැලෙන්න පටන් අර ගන්නවා මේ රූප සංඥාවට ගියාට පස්සේ යෝගාවචරයා දන්නේ නැහැ මේක හිතින් හිතාගත්ත හොල්මනක්ද නැත්නම් ඇත්තට ප්‍රත්‍යක්ෂද කියලා. රූප වල තියෙනවා ප්‍රත්‍යක්ෂත් නැති කියලා උරගා බලන්න පුළුවන් ගතිය. නමුත් උරගා බලන්න පුළුවන් ගතියක් තියෙනකම් හරි භාවනාව පටන් ගන්නත් නැහැ. කවදා හරි භාවනාව පටන් අරගන්න එහෙම උරගා බලන්න පුළුවන් ඒකේ තියෙන කොන්ක්‍රීට් ගතිය නැති වෙලා හොඳටම තුනී වෙච්ච දැනට ආවට පස්සේ නමුත් අපේ හිත රූප ගෙවන් කරපු ගමන්ම රූප සංඥාවක් හරකට පටන් ගන්නවා අමාරන්න පටන් අර ගන්නවා ගොජ දාන්න පටන් අර ගන්නවා එතකොට අඩින් එක වාගේ හීනක වාගේ යෝගාචර දෙනවා මේ හිතන හිතන දේ ඇත්ත වගේ පේනවා නෑ කියලා කිව්වොත් නෑ කියලා පේනවා මෙතනදී කොතල ඡන්දේ තියා ගන්නවා කියලා කියන්නේ ඒකේ දේ මෙසේ පෞරුෂත්වකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි කාම වස්තු අයින් කරලා වස්තු කෙලේශ කාමයට යටනකොටත් කුසල ඡන්දේ මොකද්දෝ පණ ගැහිලක් වෙනවා. ඊට පස්සේ ඒක ගිවන් කරලා පස්සේ මේ දකින් දකින්දී පඩ ව්‍යාපෝ තේජෝ වාසය හරහා තේරුම් කර ගන්නකොට රූප ධර්ම තේරෙනවා. ඒ රූප ධර්ම තියා මෑත් කරගත්ත හිතකින් අනාගන්නේ නැති හිතකින් ඒ කට්ටියගේ දෙල්ලම දිහා හොඳට බලනකොට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අඩු වෙලා ඒ රූප ධර්ම වෙන් කරලා හඳුව ගන්න බැරි හිස්තැනකට යනවා. යනකොට පුදුමාකාර සැක. පුදුමාකාර පාළු ගති. අසත්න ගති. තනි වෙච්ච ගති පහළ වෙනකොට එයාට සද්ධාවෙන් නම් බේරන්න අමාරුයි. සද්ධාව හරිම චපලයි. සද්ධාව අපි අතහැරලා යනවා. නමුත් කුසල ඡන්දයක් තියෙන කෙනා දැනගන්නවා මම දැන් කාමයේ අතහැරියා කාම සංඥාවලින් යම් ප්‍රමාණයකට සාකච්ඡා වෙනවා රූපය අල්ලවත්ත රූපය අත්හැර. වශී කරගත්ත දැන් රූප සංඥාවල් තමයි මේ හොල්මන් කරන්නේ. මේක තියෙනවා ඉුවොත් තියෙනවා නෑ ඉුවොත් නෑ. ඒක හොඳටම තඩපාරු කරන්න කියනවා. හොඳටම ඇල්මරා ගන්න කියනවා. හොඳටම විෂමරා ගන්න කියනවා. විෂමරා ගන්නතර පේනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. හිතන හිතන දේවල් පේන්න පටන් ගන්නවා ඔව් කියලා. නෑ කිව්වොත් නෑ. එතෙන්දි පේනවා මේක මනෝකුබ්බංගමයි මනෝතෙත්තයි මනෝමයයි. මේ හොල්මන්ට මම කියන්න වටිනවද? මේ හොල්මන්ට මගේ කියන්න වටිනවද? මේ හොල්ම මගේ ආත්මය කරන්න වටිනවද කියලා ඔන්න විදියට මේ පිපිඤ්ඤාලයක් පිපිඤ්ඤ ගෙඩියක් තඹ ගත්තා වගේ අතුවට වතුර වෙනකම්ම තැඹුවාට පස්සේ තමයි තුනී කරගත්තාට පස්සේ තමයි සර්වත්‍යාසය කියන්නේ ඔක මම කියන්නේ පා මගේ කියන්නේ පා මගේ ආත්මය කියන්නේ පයි. කාමේදියා බලලා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන්නේ යන්න එපා. ඒකෝට අපි පරදින සිටියට වැඩි. කාම සංඥාව දිහා බලලත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන්න යන්න එපා. ඒකෝට වරදින සිටියට වැඩි. රූපවල තියෙන පට ව්‍යාපෝ තේජෝ බලලත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන්න යන්න එපා. වැකෙන් සිටියට වැඩි. මොකද ඒකත් ගෙවන් කරාට පස්සේ හිතේ එනවා එන ඕල්මන්තෝක. අනේ ඒක ඒකත් හොඳට තඩමාරුවෙන් කන් ඉන්නවා. හොඳට විෂමයකම් ඉන්නවා. එතකම ඉතින් කුසල ඡන්දය අවශ්‍යයි. එතකොට තේරෙන පටන් අර ගන්නවා ඒක හිතලුවක්ද ප්‍රත්‍යක්ෂක්ද මොකක්ද කියා ගන්න බෑ අනේ ඉතින්ට එනකොට මේ ඕනම දෙයක් ඕනම දෙයක් වඩපත් වෙන්න පුළුවන් ඒකේ විපරිණාම තත්ත්වය ඉතාමත්ම යොසුලු අනේ එතනදී විතරක් ඒක මම කියන්නේ බා මගේ කියන්නේ බා මගේ ආත්මේ නෙවෙයි කියන්නේ කියලා නැත්තම් මේ තමම නේසෝමස් වෙන මේසෝ අත්තා කියලා අයින් කරන්න තරමට මේ කුසල ඡන්දේ දිනු කරොත් එතෙන්ද කුසල ඡන්දේ බොහෝම සක්‍රිය වැඩ කරනවා හැබැයි වැඩ කරන්නේ අර කෙලෙස් ධර්ම තදමාරු කළ විෂමාරල ඇල්මරලා තියෙන නිසා ඇල්මරන්න මේ සමරන්න ඉස්සර වෙලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් අමුවප කන්නා වාගේ යක්තිර වැටෙන්න පටන් ගන්නවා. ඒක නිසා අනිත්‍ය සංඥාව පෙන්නන කම්ම අනිත්‍ය ලක්ෂණය පෙන්නන කම්ම අනිච්චං අනිච්චං අනිච්චං කියවට ඒකේ පෙරසක් ඇති වෙන්නේ ඒක තමයි යෝසුලුව මේවා මතු වෙනවා තියෙනවා කියලා හිතුවොත් තියෙනවා නැහැ කියලා හිතුවොත් නැහැ සුභ කියලා හිතුවොත් සුභයි අසුභ කියලා හිතුවොත් අසුභයි ධර්මයි කියලා හිතුවොත් ධර්මයි අධර්මයි කියලා හිතුවොත් අධර්මයි සාධාරණයි කියලා හිතුවා. සාධාරණයි අසාධාරණයි කියලා හිතුවා. සාධාරණයි කියන්නේ ඒ වගේ තියෙන ඒ වෙනස් වෙන සුළු චක්‍රල ගතිය ආවට පස්සේ විතරක් සරුවෙන් සඳහන් කරනවා අරඤ්‍යගතව, රුක්ඛමූලගතව, ශුඤ්ඤාගාරගතව ඉඳගෙන හොඳට එතෙන්කම් පුරුදු භාවනා කරලා හොඳට මේ විදියට ඇල්මරා ගත්තට පස්සේ තුනී කරගත්තට පස්සේ ඒකට මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙනි කියලා කියන්නේ හොඳටම හතුර හෙම්බත් කරාට පස්සේ තමයි නොකවුට් ෂොට් එක දෙන්නේ. බොක්සින් ගහනකොට ෆස්ට් ස්ටින් එකේ සෙකන්ඩ් ස්ටින් එකේ තර්ඩ් ස්ටින් එකේ බෑ 12 13 14 යනකොට දෙන්නම හෙම්බත් දෙන්නේ. හෙම්බත් උනාට පස්සේ තමයි දෙන්න පුළුවන් නේ. නොකවුට් එකම ගහන්න පුළුවන්. ඉතින් ඒකකම් කොච්චර වීර්යයක් අවශ්‍යද? කොච්චර ගුටි කන්න ඕනේද? ඒ වෙනකොට සමාලාට තමන්ගේ පැත්ත පරදින්න මට්ටමකට යනවා. ආන්නේම කියලා මේ කේස් උන්ටම තුනී කරගෙන තනුක කරගෙන මෙලෙක් කරගෙන ඊට පස්සේ තමයි අපි පාවිච්චි කරන්නේ මේ දරුවචනාංශයේ දීපෝ මේ ඉන්ජෙක්ෂන් එක මේ සූත්‍රය මේ මන්ත්‍රය මේ ක්‍රියාවලිය එතකොට පේන පඩාන එක සක්‍රියයි කියන්නේ. එතෙන් එනකම්ම මේ කුසල ඡන්දේ වැඩ කරන්නේ මේ සත්‍යයක් ඇවිල්ලා අමනාපේ පහළ වෙලා ඒ අමනාපය વિશે ප්‍රතික්‍රියා නොකර සිටීමට නම් පහළ වෙච්ච යමනාපේ මම නෙවෙයි. පහළ වෙච්ච යමනාපේ මගේ නෙවෙයි. පහළ වෙච්ච යමනාපේ මගේ ආත්මය නෙවෙයි. එනත මනාපයක් පහළ වුණා ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි කියලා. ඒ ඒ ධර්මතාවය හපලා ගන්න පුළුවන් තරමට පුංචි කරතර පස්සේ තමයි අපි මේ මන්ත්‍රය ජප කරන්නේ. ඒකම සමාල්ලාට කියනවා විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං පටිච්චසමුප්පාද ප්‍රශ්න ඒ තරමටම තමයි විවේකීව බලනවා මේ සද්දෙට මට මනාපය ආවා මේ සද්දෙට මට අමනාපය ආවා හැබැයි මම මේ උදානපණ ගෙවම් කරලා තියෙන්නේ සද්දේ ඉන්නේ සද්දෙ මට මනාපමනා පාලා තියෙන එක දිහා විවේකීව බලන්න පුළුවන්කම තියෙනවා මේවට අනපාණ නැතුණා කියලා හිත දැඩි වුණොත් පශ්චාත්තාපම කෙලෙසිදිනවා මම මේ ආනාපානින් කියන සද්දකෙන් දැන් ඉන්නේ මේක මගේ සීල කැඩිලා මම්බරුවක් නේද මේ කියන්නේ කියලා කලබල වෙන්න කියත් බෑ ආනාපානින් ගන්න. මේක හොඳයි. ශබ්ද කියනවා. ඒක හොඳයි. කොක හරි වෙන දේ දන්නවා. මේ හදෙන් තමයි මනාවේ පහල වෙලා තියෙනවා. මේ හදෙන් තමයි අමනාවේ පහල වෙලා තියෙනවා කියලා ඒක හොඳට දැනගෙන ඒක අල්ලන්න පුළුවන් තරමට ආවට පස්සේ තමයි අපි විවේක නිශ්චලව බලන්න පුළුවන් වෙලාව තමයි අපි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ. ඒක හරියට කියනවා නම් ඔය බවලුතුන්ගේ වත්තරන් ආවරණ ලකුණු පංචස්කන්ධය ළඟ ඉන්නකොට ඉතින් මාට ආතාරක් කරනකොට ඕකේ නිකන් ඔය ඒවට අපි කියනවා තෙලුකුණ බැඳෙනවා කියන. කච්චල් බැඳෙනවානේ. බැඳුනට පස්සේ රත්තරන් ඕකාරයට දුන්නට පස්සේ සුද්ධ කරට ආචාරියට ඌ කරන්නේ ඕක වතුරේ දානවා, ගින්නේ දානවා, වතුරේ දානවා, ගින්නේ දානවා, බැඳලා මැදලා මැදලා ඔය වැඩි කර දාසෙත් බදාලා වදින්න යන්නේ නැහැ. ඒකෝට අර මේක කැපෙනවානේ. කැටයම් දැන් පුළුන් වලින් මැදලා හරියන්නේ නැහැ කැටයන් අතර තියෙන කුණු පතව ගන්න බෑ ඒක ගන්න වතුර දාලා පොඩ්ඩක් පොඩි තට්ටුවක් පුච්චනවා ඒක ලියලා බද මේ ගින්න දාලා පුච්චලා වතුර දාලා හොදලා ඒක ආයෙත් ගින්න දාලා ආයෙ ඕ කරලා කරලා කරලා කරලා අර අන්තිම අඩියේ තියෙන කුණු කච්චලෙත් ගියාට පස්සේ තමයි පලිප්පේ දාන්නේ ඒ කුණු අයින් කරන්න ඉස්සලා පලිප්පේ දැම්මට අල්ලන්නේ සතර වතුර දාන්නේ හොඳටම සුද්ධ කරාට පස්සේ. ඒ වගේ තමයි මේ ලාවට පටන් ගන්න කුසල ඡන්දය දැන් හදාගත්ත පිරිසුදු චිත්තසංතාන ඉදිරියට ගෙන යාමේදී ඇතුළට එන නැත්නම් හිත ඇතුළෙන්ම පහළ වෙන ඒකට කියන්නේ සිනේහජ කියලා. ඇතුලෙන් හට ගන්න කෙලෙසෝගයක් තියෙනවා පිටින් එන සද්දයකට ඇතුලෙන් මනාප වීම නිසා ඇතුලෙන් මනාප වීම නිසා කෙලෙසෝගයක් කරන්නේ ඒ කෙලෙස් මමේ කියා ගැනීම මගේ ආත්මය කියා ගැනීම මම කියා ගැනීම කෙලෙසිකටපත් වෙනවා අන්නේ ඇතුලෙන් හට ගන්න කෙලෙස් හඳුනාගෙන ප්‍රතික්‍රියා වරහ ඇති වෙන කෙලෙස් හඳුනාගෙන ඒකත් තඩමාරු කරන ඇල්මරාගෙන විසමරාගෙන අන්නේ අවශ්‍ය වෙලාවට නොකවුට් ෂොට් එක දෙන එක තමයි මේ මම කියන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මය කියන්නේ විවේකීව එක දිහා බලනවා විරාගීව එක දිහා බලනවා මනාප සද්දයක් ආවයි කියලා මනාපට කැමති වෙන්නේ නැහැ. අමනාප සද්දයක් ආවයි කියලා අමනාපට කැමති වෙන්නේ නැහැ. රාගයෙන් තොරව වඩනවා. විවේක නිස්සම් විරාග නිස්සම් නිරෝධ නිසිකං විශේෂයෙන්ම බලනවා ඒ සත්‍ය නිසා ඇති වෙච්ච මනාපයේ භාවිය කොට. අමනාපේ භාවිය කොට. සද්දයේ පහවිය යනකොට එතකොට හිත ඉබේම ආනපානට එන කොටස. ඒ කියන්නේ චිත්‍රයේ ජවනිකාවේ පසපැත වලික තමයි නිරෝධ නිශ්චිතං කියලා කියන්නේ හිත පිට යන්නේක දකින්නකොටම කනගාටුයි තමයි. ඔව් මේ විදිහට කුසල ඡන්දයක් පහළ කරන එක තියා බලන්න හිටියොත් වෙලාව තේරෙයි. ඒ පිට ගිය හිත උගා සංකරපටල විලුනේ නැත්තම් යමනාපේ හෝ මනාපේ පහළ කරලා සද්දිත් ඉවරලා මනාපමනා පහළ ආපහු හිත අනපාණ්ඩේනවා. අන්නේ වෙලාව සද්දේ ගිවන් වෙන වෙලාව සද්ද නිසා ඇතිවෙච්ච මනාපේ ගිවන් වෙන වෙලාව සද්ද නිසා ඇතිවෙච්ච අමනාපයක් නැයක ගිවන් වෙන වෙලාව ගිවන් වෙච්චාම ඒ තාපව අනපාටේ වෙන එතකොට ඒ නිරෝධය ක්ෂය වීම වැය වීම දකින්න පුළුවන් යෝගාව. එතකොට පටිනිසක් ගන්න පස්සේ අතහැර දපන සංඥාවේ අතහැර දමන්නා වදාසේ කටයුතු කරන්න පටන් ගත්තාම අර ඒ දිහාවට හරවලා ඒ දිහාවට මෙහෙවලා ඒ දිහාවට පදවලා පුතු කරගත්ත මේ කුසල ඡන්දය අදල බුද්ධම ගැම්මකට එන්න පටන් ගන්නවා. කොච්චරද කියනවනම් සංසාරේ පුරාවට අපිට ඉච්ඡාව දඟවන පුරුෂයෙකුට කාමච්ඡන්දේ පහළ වෙන්න කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. පුරුෂයෙක් දඟවන ඉච්ඡාවට කාමච්ඡන්දේ පහළ වෙන්න කවුරුත් කියලා දෙන්න ඕනේ. ඒකේ තරම්ම ඇගේ සිද්ධ වෙලා ඒ තරමටම අපි සිද්ධ කරන්න ඕනේ. මේ අපි කරගෙන යන වැඩේට සද්දකින් බාධාක් වෙච්චාම මනාපමනාප පහළ වෙනවා කියන එක මේ යන්ත්‍රයේ හැටි. ඒ අනුව සතුට වෙන්න කනගාටු වෙන්න ගියොත් අපි ඒක බාරගත්තා. එහෙන් කරන යෝජනා ඉස්තිර කරාවි. අපි ඒ වෙනුවට ඉතින් බලාගෙන ඉන්න ඕන්න දැන් මනාපේ පහළ වුණා. ඔන්න දැන් අමනාපේ පහළ වුණා කියලා. ඒක නිසා චක්කුන්තිය සංසතම් විරත්තං උපපජ්ජති පාපකාරසා ධර්මං පස්ස චක්කුන්ද්‍රිය සංගතං හිරති සංවරං ආපච්චති චක්කුන්ද්‍රිය අසංවරේ පාවිච්චි කිරීම නිසා යම් ආකාරයකේ ඇහැ හේතු කරන දක්න රූපයෙන් මට මනාපමනාප පහළ වෙන්න පුළුවන් අන්නේ පහළ වෙන්න ඉඩ තියෙන තාම පහළ නොවිච්ච ඒ ධර්ම පහළ නොවීම පිණිස මම ඇහැ සංවර කර ගන්න ඕනේ ඒක පිළිබඳ ආරක්ෂා සංසන්ට ඕනෑ කිව්වම අපි ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරට අවශ්‍ය ඒ ශක්තිය ලැබෙන්නේ මේ විරිය සංවරය සහ සති සංවරය දෙක හරහා. එකක් දැනට ඇවිල්ලා තියෙන එන්න තියෙන කෙලෙස් නොවීමට කටයුතු කරන්න ඕනේ දැනට ඇවිල්ලා ඇතුලේ තියෙන කෙලෙස් සුද්ධයක් කරනවා. ආනේ දෙක සිද්ධ වෙන්න පටන් අරගත්තාම පේනවා සංසාර ගමනේදී අපි එකතුවගත්ත මේ ඝන බාහිර කෙලෙස් පටල තිබ්බට ශිල්ප දන්නවනම් ඒක කපන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් කියන්නේ වළංකාරයේ සුමානේ වැඩ පොළු කාලයට වරුවයි. කොච්චර ලස්සන වළං හදලා තිබ්බා පොල්ලක් ගත්තාම නෙලා නෙලා යන එකයි තියෙන්නේ. ඒ වගේ මුදුවර සති සංවරය, වීර්ය සංවරය, වීර්ය සංවරට ගොඩක් හේතු වෙන අපි කතා කරන ඡන්දය තමයි. ඡන්දය තමයි කුසලයේ මේ වීර්යයට ආසන කාරණා වෙන්නේ. අපි අදහසක් ඇති කර ගන්න ඕනේ කෙලස් බලවත් තමයි. මේ බලවත් වෙන්න හේතුව ඒව සාමුකව බලමුණු ඇවිල්ලා පහර දෙන්නේ. අපි එක එක ලලා කපනවා. දඟුලිමාල මරණ්ඩ කොසල් රජුගේ බලය පිටත් කරනවා. දැන් පිටිපස්සෙන් ගිහලා අන්තිම එක ඇදලා ගන්නවා කපනවා. ජීප් සෙනගත් යන්නේ හරි බයි අඟුලි වල කියන්නේ මම බුදුමාකාර බල ඇති කියලා. ඊට පස්සේ එන්න ගන්න එක එක කපනවා. අර බල මොළුවටම පහර දෙන්නේ. ඉලපත කඩන්න යන්නේ. ඉලපත ලියලා කూరు කూరు කඩන. එතකොටත් ඉලපත කැඩුවා වගේ තමයි. කෙලෙස් අපිට ඉලපතෙන් ගන්න එන්නේ. අපි කරන්නේ ඉස්ලාම ගැටේට පාර දීලා කూరు කూరు අයින් කර එක එක. ඒක බුදු ආමර කියන්නේ නල ආකාරංග කුංජරෝ. බරපතලින් හදපු ගියා. ඇතේ කඩන්නේ ඇතාට ඩිවෝම ලොකුයි ඒක. එකක් එකක් කරලා ගන්න යාම ඇතාට ලොකු දෙයක් නෙවෙයි බඩවතුරක්. ඒ වගේ අපිත් මේ කෙලෙස් බලමුලෝ දකින්නකොට ඒකට බයලා පස්ස ගන්න වෙනුවට අපි මේවා පුංචි පුංචි කොටස් වලට කඩා ගන්න. මේක thin slicing of time කියනවා. කාලේ තා පුංචි කොටස් වල කඩන තරමට සතික්ෂණ සම්පත්තිය ඒකට ගන්න. එළඹ සිටියේ අප්‍රමාදය වැඩෙන්න පටන් ගන්නතර පස්සේ ඒ පුංචි සිත්ය ඇතුළත තියෙන ඇති වෙන කෙලස් ටික ගත්තාම ඒක එච්චර බරපතල නැහැ. අපි අතීතය නම් දැන් පටලවා ගත්තොත් නම් මොන විදියකට කරගන්නද? ඒ සමේ කෙලස් එක්ක වැඩ කරනකොට ඒ එළඹ සිටි කෙලස් විතරයි බලන. ඒකට ආරම්භ උපමාවක් තියෙනවා මේ ඉතර ප්‍රොෆෙසර් මේ අශෝක රජුණන් එක්ක වෙලා තියෙන මේ බමුණට කන්න දුන්නාම පුදුමාකාර කෑමක් සොපන්නේ. ඉවර කරන්නේත් නැහැ. ඉතින් රජු මේක දවසක් ඒකට ධර්මයක් වශයෙන් රාජභෝජන දීලා බමුණන්ට හොඳටෝ කාලය වලට ගලෝ එක එකකට පොල් ගෙඩිය පොල් ගෙඩිය දීලා මේ එක එක පොල් ගෙඩිය දැන් කෑවේ නැත්තම් මරනවා. මේ බවුන කතා කරගත්තම දැන් අපි වැඩි හොඳටම බඩ පිරෙන්න කාලා තියෙන්නේ ඉතින්නේ. දැන් මේ පොල් ගෙඩිය කන්නත් බෑ. දැන් දැන් කෑවේ නැත්තම් මරනවා ඉවත රජු වලට පොඩ්ඩක් අපි සම්මන්ත්‍රණයක් කරන් ඉන්න දෙන්නේ කියලා. කට්ටිය කිව්වලු මොනවයි එක පොල් ගෙඩියක් පතුරු පුංචි පතුරු 100කට කපලා අපි 100 දෙනාම එක ගෙඩියක් ඉස්සලා කමු කියලා. දැන් රජුරණ ගවලු අපි 100 දෙනෙක් ඉන්නවා පොල් ගෙඩි 100ක් තියෙනවා ඒ නිසා එක පොල් ගෙඩියක් කරන මේ ඩෙසිකේටඩ් කොකරන් කරලා දෙන්න කියලා. පුංචි පුංචි පතුරු වාසේ ගෙඩියක් කපා අපා ඉන්නකොට ඉතින් 100 දෙනාට වෙලා ගියා. ප්‍රශ්න දැන් තව ගෙඩියක් කපලා දෙන්න. දවස් දෙකක් විතර යනකම පොල් ගෙඩිය කෑවට පස්සේ කොහොමද කීම කෑවා. ඒක පුංචි පතුරු ගත්තට පස්සේ පතුරු ගහන්න ඕනේ. ඒ නැත්තම් කෙනෙක් අපිව පතුරු ගන්න. හරියට අහු වෙනකොට මේක හරිම ලේසි මේ ඉස්සරහට ඉස්සරහට යනකොට ඒක මතු වෙනකොට මල්ලනකොට නියපොත්තම කරන්න පුළුවන්. අහු වෙනකොට ඒවයි තියෙනවා. අහු බැලන ගන්න කෙලි බැඳලා පොකුරු වෙලා එනවා. ඒක නිසා මේ කුසල ඡන්දේ කරන්නේ ඒකට එළඹ සිටි ගතියක්. පසුබබාන ගතියක්. ඊයේ වැඩි වුණා කමන්නේ ඊගවසට පහර දෙන්නක් කියන මේ ගතිය නිතරම එළඹ සිටින පස්සේ තමයි ඒ යෝගාවචරයට අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දංජනේති වායමති විදියං ආරෝති චිත්තප්පංගන්නාති පදාන කියන එක තියෙනවා. තාම නෝපන්නා වූ කුසල ධර්ම ඉපද වීම සඳහා කුමක් කළ යුතුද කියලා තේරෙන්නේ දැනට උපන්නා වූ හා උපදින්න ඉඩ තියෙන කෙලෙස් පිළිබඳ දැනගත්ත කෙනාට විතරයි. නැත්නම් ඒකේ ප්‍රතිඵලයක් තමයි කුසලයේ මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි දැන් පින්කම ඉස්සර කරලා තියෙනවා. පවුන කිරීම පස්සට දාලා. ඒ සතිය වඩනකොට අනිවාර්යයෙන්ම ඉතින් මේක මේ ගුණ ඉස්සරහට දාලා කරත්ත පස්සට දාලා හදලා දෙන්න. ඒ සත්‍යමත් වෙලා කුසල ඡන්දය ඉස්සරහට ආවට පස්සේ ඊට තේරෙනවා මෙතන සත්‍ය ධර්මයක් ප්‍රධාන වීදී බුදුන්සේ ඉදිරිපත් කරන්නේ නෑ. නෝබන් අකුසල් නොයිපදීම සඳහා ගන්නා ප්‍රයත්නය. එතකොට අපි භාවනා කරන එක පැයක් ගත්තොත් ඒ පැයේදී අපේ කයින් මොනම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. සතේ මෙරිවක් වෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ. බොරුවක් කියලාක් හිසජන පරිසජන්ට වචනෙකුත් නැහැ. ඉතින් නෝබන් අකුසල නොයිපද වීමම කාය සජිත කාය කාය දුච්චරිතයන්ගේ වචී දුච්චරිත වෙනවා. සීලේ සීල දියක් හරියට වෙන කාටද සාතිකයක් දෙන්න පුළුවන් නේ එදින්දා ගෙවල් වල ජීවිතේ ගත කරද්දී මෙන්න මේ චිත්තක්ෂණය නැත්නම් මේ විනාඩිය මේ විනාඩි 10 මේ පැයේ මගෙන් කිසිම අකුසලයක් සීලේ කැඩීමක් වුණේ නැහැ කියලා. ඒ වගේම මේක මේ කියන එක ඇත්ත නම් පැයක් වඩනකොට අපි කීයෙන් කීතරද සතුටු වෙන්නේ අඩු ගානේ කායික වාචික අකුසල් පහළ වෙන්න තියෙන විශාල ප්‍රමාණයක් මේ වාඩි වෙලා ඉඳීම නිසාම සිද්ධ වුණයි කියලා ධ්‍යාන නොලැබෙන්න පුළුවන් මාර්ගඵල නොලැබෙන්න පුළුවන් සෝවාන් නොවෙන්න පුළුවන් විපස්සනා ඥාන නොලැබෙන්න පුළුවන් නමුත් අඩු ගානේ ඒ නූපන් අකුසල රාශියක් නොයිපතු වීම පිණිස මේ ඉඳගෙන ඉන්නේ කියන වටිනාකම එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ලැබෙන මේ පුංචි ආනිසංශ සමාදම් වෙන්න ගන්න නැත්නම් ගාගේ කරන්න නැත්නම් කවදාකවත් මේ ලොකු බිස්නස් කරන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ අපිට හම්බ වෙනවා එක චිත්තක්ෂණේකාරී අර විදිහට කයක් දපරේ දමාගෙන වචනයක් දපරේ දමාගෙන ආම්බාම් කරගෙන එක චිත්තක්ෂණේ කානපාණී හිතේ හිටියා එතකොට දන්නවනේ ආනාපානිය මත මනාපමනා පහළ වෙන්නේ නැහැ කියලා. එතකොට ඊජිත්තක් හොදන්න තිබුණේ නැහැ. ඉතින් උකට නිවන කිව්වා මොකක්ද කියලා. චිත්තක්ෂණේ කාපි කායික වශයෙන් දුක්ඛන්ති අපි උල්ලෝරින් අයින් කරන්න පුළුවන්, ධවලින් අයින් කරන්න පුළුවන් කොහොම අයින් කරනවා. අයින් කරලා ආනාපානේ ඉන්න එක චිත්තක්ෂණේ දන කන් හැන්දෙන් අයින් කරන තරමක් ඒකේ නෑ. මොකද ආනාපානට මනාපෙට දෙයක්ුත් නෑ, අමනාපෙට දෙයක්ුත් නෑ. ආස්වාද කරන ආස්වාද බව දන්නවා. ප්‍රසවාස කරන ප්‍රසවාස කරන බව දන්නවා. ඒ වෙලාවේදී අභිය කියන කුසල ඡන්දේ කර යාවලිය කියලා පැමිණලා බුදුන්පත් වෙනවා. මේකට අටුවාචාර්ය වහන්සේලා පදංග නිබ්බුතිය කියලා කියනවා. ඒ චිත්තක්ෂණය නිවන කියලා කියනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඊගාව චිත්තක්ෂණය මේ සහතිකේම යෙකියන්න පුළුවන්. එතකොට කුසල ඡන්දය පාල කරන්නේ නෝනේ යන්තම් මේ නැගිටව ගත හිත ඊගාවට ඊට පස්ස ආසත්මර දකින්න ලැබේවා. ප්‍රසවාසය කියලා මට මෙනෙහි කරගන්න ලැබේවා. ඊගාටන ආශාසත් මට මෙනෙහි කරගන්න ලැබේවා. ඊගාටන ප්‍රසවාසත් මට මෙනෙහි කරගන්න ලැබේවා කියලා අපි මේ චිත්තක්ෂණය නැත්නම් ආශාස ප්‍රසවාස කියලා ඊගාට ආශාස ප්‍රසවාස ඉල්ලන්නේ මැරෙන්න හදන යකේ. අනේ මට තව එක හුස්මක් ලැබුණා. තව ප්‍රසවාසයක් ලැබෙනකම් මට හුස්ම ටික තියාගෙන ඉන්න ලැබෙන්නා වාගේ අපි මරණ චිත්තක්ෂණේ කොටක් ඉස්සරහට අරන් කියනවා මේ තව එක හුස්මක් සතිය මේ ගත්ත ගැම්ම තව එක හුස්මකට එක ආස්වාදයකට එක ප්‍රසවාසයකට කීක අපි යාපු ඉන්නේ අපි ඒක 166ක් ලකුණු ලබලා ඉවරයි. කයමුත් නැහැ තොච්චන්ත වචනෙමුත් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මනසෙන් මේ ඇති කරගත්ත පිළිසිතුව තව පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්න. අන්න ඒකට අපි කොසල ඡන්දය කියලා දැම්මොත් අපි භාවනා නොකරන වෙලාවේ මොකදයි වෙන්නේ? අපිට තියෙනවා මේ වගේ මේක පිළිබඳව පොත් ලැබීමක් හෝ මෙන්න මෙච්චරක් මෙච්චරක් වෙලා තියෙනවා මෙච්චරක් මෙච්චරක් කරන්න පුළුවන් කියලා කිසිම මොකක් කරන්න තන්නේ කර අන්ධකාරය අත ගෑමක් වෙයි. එතන කුසල ඡන්දය කෙලෙස් කඩලා තුනී කරලා එක එක කැලලට පහර දෙනවා. ඒකයි කුසල ඡන්දේ කරන්නේ. ඒක අපි පුරුදු වෙනකොට පුරුදු වෙනකොට දෙක තුනේ මිටි වලටත් පහර දෙනවා. හතර පහේ මිටි වලටත් පහර දෙනවා. පරිසරක තමයි ඔය විජිත පොරකට ඔයලා ගෙලින්ම මූලික ප්‍රධාන දොරම කඩාන ඇතුළට යන්නේ. ඒ නිසා මේ කුසල ඡන්දේදී අපි කරන්නේ අපි කාම ඡන්දය හරහා මෙතෙක් කරගෙන ආපු මේ කක්ක කොට මේ කෙලෙස් කොට දිහා බලලා ඒකේ බරපතලකම දැනගෙන පුංචි කොටසක් දුර්වල කිරීමක් කරනවා. ඒ දුර්වල කිරීම නිවන හා සාපේක්ෂව අපි ඉස්සරහින් කියනවා. හිතනවා කියනකොට නම් ඒක හැක්කක්. මේක කළ හැක්කක් දෙවන්නේගේ සම්බන්ධයක් නැහැ. පරසාවිසාල කෙලෙස් කොටසත් දෙවන්නේගේ සම්බන්ධයක් නැහැ. අපිට හිතෙන්නේ නම් අල්ලපු තමන්චා හෝනියම් කරලා ඒ ආණ්ඩුව හදලා නිසා මේ යුතුයුනේ නිසා අපිට මේ කාර්යය වෙනවා කියලා. මොකක්වත් නැහැ සර්වඥාන්තේ සඳහන් කරන්නේ මේ ඔක්කොම කැමැත්තකින්ම ගත්ත මේ අපි අද විඳවන්නේ ඡන්දකින්ම ගත්ත එකක්. ඒ සමහර විටනවා මරණ චිත්තක්ෂණයයි ඔක්කොම දිවි ලෝක ප්‍රාර්ථනා කරන්නේ. මරණය හම්බෙනවා පොඩි මේ තෝරලා කරන්න බලන දෙයක් ඔක්කොම දිවි ලෝක ප්‍රාර්ථනා කරයි. ඇත්තටම කියනවා අපි එකම විශාල බුෆේ ඩයට් මේකක් හදලා 100ක් යවන්න බලන්න 100 දෙනා තෝරන්නේ 100ක්. එකම මේෂ තමයි. ඒක නිසා අපිට අවස්ථාව දුන්නාට පස්සේ අපි තෝරන්නේ අපේ රුචි අරුචි ගන්න තමයි. මේ පන්සිාන්ත කියන ඔබ තෝරන දේ තමයි කට දාගන්න. කට දාගත්ත කියනවා රසයෙන් මට දැනෙන්නේ. ඒක තමයි ඔබ ගිලින්නේ. ඒ ගිලපු දේ ඕජාව තමයි ඔබට ලැබෙන්නේ. ඒක ඔබේ ශරීරයට අපත්‍ය නම් විෂ වෙනවා. පත්‍ය නම් ඕජාවක් වෙනවා. ඉතින් ඒක ඕජාවක් වෙච්ච මනුස්සයා මේ කියලා සුණියට ස්තුති කරනවා. අප්‍රත්‍ය වෙච්ච මාංශය එන ගහපම් මීයා කාමට කරුණු වැඩි කියලා අර අර මේෂාද මීයාට බයි. මේෂාද මීයා ඔක්කොටම එකයි හදලා තියෙනවොත් අපි කියලා තෝරගන්නේ අපිට කැමැත්ත ඇටියට තමයි. ඉතින් මෙතෙක් කල කාමයට මේ අත දාපු අපි කවදද අපි එයා සමාන වෙනස් බින්ගයක් කරා ගිහිල්ලා මේ කාමරාජිනීගේ කාමරාජ දහනිය බැලකම් අතහැරලා ඒ කුසල ඡන්දේ පැත්තට යන්න හදනකොට මහා ලොකුවතු අල්ලන්න බෑ. පොඩ පොඩ පොඩ අල්ලන මේ සියල්ලම හිට වෙන්නේ ඡන්දය අනුවයි. මෙතෙක්කල් ඇබ්බැහියට වෙලා දෙන්නේ කාම ඡන්දය. නමුත් සියල්ලම ඡන්ද නම් කුසල ඡන්දය කියන එක බුදුහාමුදුරන් පිළිසිතේට අඳුනගන්නේ. කුසල ඡන්දය මට පුංචි නමුත් පටන් අරගත්තොත් මේක අවදාහරි අතු ඉති වීදි වැඩෙනවා. එනිසාම දැන් පුංචි මට්ටමේ හරි පටන් ගන්න ඕනේ කියලා කියලා. කවදා හෝ කුසල ඡන්දය ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂ කරගත්ත දවසේ ඒ යෝගාචර දෙනවා මේ කාඩු දෙපැත්තක වෙන කඩුවක් මේ ඡන්දේ කියලා කියන්නේ නරක දැනුත් තරකයි හොඳ දැනුත් තරකයි නමුත් ඒක විනිශ්චය සාර බලදාරි දෙවියන් වහන්සේට නෙවෙයි කියන්නේ අල්ලපොගිතරගේ නාටෙත් නෙවෙයි කියන තමන්ගේ අමනකම මත පමණයි තියෙන්නේ ඒ අමනකම නැති වුණාට පස්සේ මේක සුදුසු විදිහට පාවිච්චි කරනවා ඉතින් අමනකම නැති වෙන්නේ ගොඩාක් කරපු දේවල් වලට දෙන්න තියෙන කරදර ටික දීලා තමයි ඒ කරදර උනත් සතුටක් තියෙනවා මොකද ඒවා ගෙවන් වෙන බව තේරෙනවා අමනකම පවා එන්නේ එන්නේ තේරෙනවා. ඒ වගේම අපිට ඒ වගේ ප්‍රාර්ථනා කර ඉදිරියට යනකොට ඒකේ තමන්ගේ අමනකම තේරුම් ගන්න කැමැති තමන්ගේ කාමච්ඡන්දේ වෙන් කළ කුසල ඡන්දේ ප්‍රතිස්ථාපනය කරන්න කැමැති පිරිසක් හම්බෙච්ච දවසේ කෙනෙක් හම්බෙච්ච දවසේ තේරෙනවා. ඉන්නේ මට හිතක් හච්චි පිස්සුවක් නෙවෙයි. ඒක සම්භාව්‍ය කෘත්‍යයක්. බුද්ධ ධර්මයෙන් ආශ්‍රය කරපු දෙයක්. ඒ නිසා අපි මේක දිගේ කරගෙන යන්න ඕන කියලා බැලුවොත් ඒ කොයි කාලේ කොයි තැනක හම්බුණත් ඒ මේ කෙනෙකුට දෙනකොට තේරෙනවා මේක බුදුආමතු ඉන්න කාලේ සත්‍යතර ජේතවනාරාමයෙන් කෙරුවත් එකයි. ඊට අවුරුදු 2600කට පස්සේ අපි වෙන භූමියක ඉතල කෙරුවත් එකයි. අපි දන්නවනම් සමීකරණය මේකයි කියලා. ඒකට වෙන යැදිලි අවශ්‍ය නැහැ. ඒකට වෙන ආශිර්වාද ඕනේ නැහැ. ඒකට වෙන කිසිම පැහැදිලිලක් ඕනේ නැහැ. හරියට ශිල්පේ දැනගන්න. විශ්වාසයෙන් අපි ඒකට කුසල ඡන්දේම කියලා කියමුකෝ. ඡන්දයෙන් කරගෙන යන්න පටන් ගත්තොත් යොදන යොදන ප්‍රයත්නයට සාපේක්ෂව කෙලස් බල මොනුව දුර්ලභ කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ ඡන්දේ කියන වචනය පොදුවේ අරගෙන තේරුම් ගත්තොත් අපිට කියන්න වෙනවා අරගෙන සමාජ කාර්යයට යෙදුනොත් මේක කාමච්ඡන්දේ බවටපත් වෙනවා යොන්සමස්කාර දැම්මොත් මේක ඕනම වෙලාවක කුසල ඡන්දයක් පාඩපත් කරගන්න පුළුවන්. අන්නේ එක ජීවිතයක් ඇතුළත තමයි රුචියත්කම වෙනස් කිරීමේ හැකියාව ඇති එකම සතා මනුෂ්‍යයා විතරයි. අනික හැම තිරදෙනකොට මේක සාජාසින් තීන්දුව වෙලා තියෙන්නේ. යට ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඒ බවත් තියාගෙන මනුෂ්‍යයන්ගේ 100 කීයක් තිරසන් වගේ ජීවත් ඒ තමන්ට කියන ඒ වෙනස් කිරීමේ හැකියාවකට දන්නේ නැතුව තිරසංග වාගේ තිරසමු කරන්නා වූ වැටික ජීවත් වෙනවා කියලා බැලුවොත් අපි හැමදාම භාවනා කරන කටේ සුදු කරගෙන තමයි වැටෙන්නේ. ඒ නිසා ඡන්දෙන් දිනෝ ජනාධිපති වෙන්නේ ඒකාන්තයෙන්ම කාමච්ඡන්දේ තමයි. වැඩි ඡන්ද 99.99999 කොහොමද ඡන්දෙට ඡන්ද හැම වෙලට ගන්න පටන් අරගත්තොත් පටන් ගන්න ඉස්ලාම් පාඩම. ඕක දිත්තනක් කරගන්න යන්න එපා. ඔදිත්තනක් කරගත්තොත් අපිට මේ සත්පුරුෂ පෙරහැරට එකතු වෙන්න හම්බ වෙන්නේ නැහැ. සත්පුරුෂ පෙරහැරට සතුට වෙන්න හම්බ වෙන්නේ සාමයේ සුරුතරයට අවුච්ච කරන සතුට වෙන්න. ඒ නිසා මේකට යනකොට ලාභ සත්කාර සම්මාන දිලෝකෝ අහලබල කාරණේ නැත්ත මේ යසස අන්තිම කාර්යය. ඒ නිසා ආයස ප්‍රාර්ථනා කරලා බුදු දනහත් එක සූත්‍රයක තියෙනවා මට ආයස වේවා කියලා. අයිතිවා කියන්නේ මට මගේ වැඩක් කරන්න වැට කරලා ඉඳ ලැබේවා. යසස නෙවෙයි ප්‍රාර්ථනා. ඒ නිසා ඒ කාමච්ඡන්දේ දකුසල ඡන්දේ යනකොට කෙනෙක්ගේ උච්චච් කම් වල ඇති වෙන වෙනස ඒ කෙනාට ඇඟට දැනෙන්නේ නැති එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒ කුසල ඡන්දේ දන්නේ කනා ඒක පිළිපඳව යටිකින් සතුටක් ඇති. දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක ගිවන් වෙන පැත්තටයි තියෙන්නේ කියලා ඡන්දයම ඒකේ විශේෂණ පදය අයින් කරලා කාමච්ඡන්දේ වෙනවා කුසල ඡන්ද. හැබැයි 100% කාමච්ඡන්දේ අයින් වෙන්නේ නැහැ. 100% ප්‍රතිස්ථාපන වෙන්නේ නැහැ කුසල ඡන්දේ. නමුත් ටිකෙන් ටිකෙන් හරි එක අරිඟුවක් එක අබ පියල්ලක් තරම් දවසක වෙනස් වෙනවා. ඒක අපි පුංචි සතුටට හේතුවක් කරගන්න ඕන ලදපමණින් සතුට වෙන. එතකොට මේ කුසල ඡන්දේ වරණගෙන්න පටන් ගන්නවා. කස කැවෙන්න පටන් ගන්නවා. අපිට ඒ බුදුහාමුදුරන්ගේ සූත්‍රික කියන හදන පණිවිඩේ මෙන්න මේකයි කියලා වෙනතට වඩා තේරෙන්න පටන් ඒක අද දවස් ධර්ම දේශනාවක් සරලවගේ මේ ඥානවල සුත්තාවේ ඥානවල භාවනාවේ ඥානවලට අවසන්යක් බලයක් හේතු ආස්නා වේවා ප්‍රාර්ථනා ධර්ම දේශනාවට සත කරනවා සිදු දිනාට කරසිනා වේවා කියලා